තවත් ප්‍රශ්නයක් දරුවන් විවාහ කර දී ඉන්න අප මැදි වයසේ පසුවන දෙමාපියන් වන්නෙමු. නමුත් ඔවුන්ගේ අඩදබර හමුවේ රාගදේශ ගිනි දවමින් ඉන්න අපට මේවාටද මැදිහත් වීමට සිදු වෙනවා. ඉතින් ඒ අවස්ථාව ගැන පෙන්වන්නේ ඒ වෙලාවේදී මේ මාර්ගයට බාධාවක් එනවා කියන එක. ඉතින් මොකද්ද මේ කළ කල යුත්තේ කියලා අහනවා. මාර්ගයට බාධාවක් එනවා කියන එක ඉස්සෙල්ලා අයින් කරගන්න දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ කොහොමද? ලෝකය කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ලෝකය කියලා කියන්නේ සුන්දර දෙයක් නෙමෙයි කියලාම දකින්න ඕනේ. අයි බලාපොරොත්තු වෙන සැනසීලා තියෙන එකක් නෙමෙයි ලෝකේ කියන්නේ. අනිත්‍ය හරියට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒතර අපි දකිනවා සැනසුම හොයාගෙන හරියන්නේ අනිත්‍යයි. මොකද්ද අනිත්‍ය මේ ලෝකෙම අනිත්‍යයි. අනිත්‍යයි කියව මොකද්ද බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන කියලා දහම අනුව දකින්න පුරුදු වෙන්න ඕනේ. අට්ටි යති හරායති jigucchati කියන මේ අදහස් තුනෙන් ඉදානන්ත බිකු සබ්බ සංකාරයේසු අට්ඨීයති හරායති jigucchati අයං උච්චතානන්ත සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා. බුදුරන් වහන්සේ අනිච්ච සංඥා පෙන්නපු ආකාරයෙන් අනිච්ච දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් එතෙන්දි දකින්න ඕනේ. දූ දරුවන් ආවාහි වාදී සිද්ධ කරලා දීලා ඔක්කොම ඒර වුණත් සැනසෙල්ලක් හොයාගත ජීවිතයක් කොහෙද තියෙන්නේ කියලා දකින්න ඕනේ. ඒ මොකද වෙලා තියෙන්නේ? මේ අනිත්‍ය තේරුම් ගත්ත ගත්තේ නැතුවම ඒක නිත්‍ය හැටියට හොදා හිතා ඉන්නවනම් සැප හැටියට අත්ත හැටියට හිතා ඉන්නවනම් ඒ පුදුරට ලෝකේ හරි වටිනවා. ඒ වටිනාකම හිතා ඉන්න පිරිස් අපිට වටිනවා. ඒ තමයි දූ දරුවෝ. යමක් දැක ගන්නා මේ ලෝකේ අපිට නෑ වැඩක් නෑ තමයි කියලා. එක මට්ටම. හැබැයි අපි සම්පූර්ණතාව දැක්කේ නෑ. දැන් මේ අනිත්‍ය කියන වචනේ ස්ථිර නෑ ස්ථිර නෑ කිය කිදෙල අනිත්‍යයි අනිත්‍යයි කියලා හිටියට හරියන්නේ නෑ. ඊට වැඩි පැත්තක් මේ දකින්න ඕනේ දහම් දකින්න. අට්ඨියති හරායති jigucchati කියලා බුදුරන් වහන්සේ දේශනා කළ අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා ඒක දකින්න ඕනේ. අන්න වෙලාවේ දේශනා කළා මේක පෙළෙන එකක්. මේ ලෝකේ කියන්නේ කර මොනවද අහුවෙන්නේ? අසකන දිවනාසී ශාරීරිය මන කියන මේ ටිකයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවට ගෝචර වෙන ටිකයි. ඒ ගෝචර වෙන සියලු වස්තු ටිකයි ඔක්කොම ගත්තාම ලෝකෙටයි තියව අහුවෙලා. ඉතින් මෙන්න මේ ටික නිසා මොකද වෙන්නේ? එක්කෝ ඇසකන දිවනාසයේ ශාරීරියේ මන කියන මේ ටී නිසා අපිට තැවෙන්න වෙනවා. ඒ තැවෙන ඒවා දැනෙනකොට දුක දැනෙනවා. විඳින්නාට දුක පණවනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ විඳීමක් නැත්නම් ඔය එකක්වත් දැනෙන්නේ නැහැ. අනිත්‍ය දැනෙන්නේ නැති වෙනවා විඳීමක් නැත්නම්. ඒ කිව්වේ පෙලෙන එක දැනෙන්නේ නැතුව යනවා. සීතයෙන් පෙලෙනවා. උස්නේයෙන් පෙලෙනවා. මෙන්න මේකට අනිත්‍ය කියන්නේ. බඩගින්නෙන් පෙලෙනවා. පිපාසයෙන් පෙලෙනවා. මේ අනිත්‍ය ලක්ෂණය. ලෙඩ රෝග වලින් පෙලෙනවා. එක එක්කෙනාගේ නිന്ദා පහස ඇනුම් බැනුම් වලින් පෙලෙනවා. ගහනවා, වයින්නවා, හිංසා කරනවා, කයට හිදෙනවා, පෙලෙනවා. දැවිලි කුෂ්ඨ රෝග වන පිළිකා හැදෙනවා පෙළෙනවා. මේ ආකාරයෙන් එකක් දෙකක් තුනක් හතරක් කොහොම කියනවල දැනගන්න පෙළෙනේවා හිතන්න පුරුදු වෙන්න ඕන. ඒතර පේනවා. දූ දරුවෝ නිසා පෙළෙනවා. ඒ වගේම නෑදෑයෝ නිසා පෙළෙනවා. අසල්වැසියෝ නිසා පෙළෙනවා. විරුද්ධකාරයෝ නිසා පෙළෙනවා. පෙළෙන්නේ නැති එකා කවුද? පෙළෙන ගොඩවල් තමයි මේ ලෝකේ තියෙන්නේ. අරමුණු කරපු තරමක් ලෝකේ කියලා අරමුණු කරන්නේ. පෙළෙන්න හේතුකාරක තියෙන ඒවා. මෙන්න මේක දැකදාට කියනවා අනිච්ච දැක්කා. සම්පූර්ණයෙන් දකින්න නම් මේවා අනිත්‍යයි කියලා දකින්නේ ඔය ක්‍රමයට පෙළෙන එක අනිත්‍යයි කියලා දකින්නවා. ඒවා හොඳයි කියන්නේ ලැජ්ජා හිතෙනවා. මේ පෙළෙනියා මොනවද හැදිලා තියෙන්නේ පෙළෙන එක දැනගන්න එක මොකෙන්ද හැදිලා තියෙන්නේ වේදනාව දැනෙන්නේ මොකටද මේ කයක් හිතක් ගොඩ නැගෙන නිසායි අන්න ඒතර ඒ ටිකක් දකිනා මේ පෙළෙනේව හැදෙන හැටි ඒතර දකිනවා එකින් එකට යමකින් පෙළෙනවා නම් ඒ පෙළෙන්න හේතුව දකින්න ඕනේ ඒ පෙළීම නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. පෙළෙන එක නිරෝධ කරන මාර්ගය දකින්න ඕනේ. හරි ගැඹුරුයි ටිකක් විග්‍රහ කරනකොට හරි ලේසි. අනිච්ච කියන්නේ මොකද්ද දකින්න ඕනේ? අනිච්ච හටගන්න හේතුව දකින්න ඕනේ. අනිච්ච නිරෝධය දකින්න ඕනේ. අනිච්ච නිරෝධ වෙන මාර්ගය දකින්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අනිච්ච තුල. අනිච්ච කියන්නේ ස්ථිර නෑ ස්ථිර නෑ කිය කී මේක තේරෙන්නේ නෑ. අනිත්‍ය කියන්නේ ඔය ආකාරයෙන් මේ මහා පිළීම් ගොඩක්. එක එක තැනේ හැටියට පිළීම් අඩු වැඩි වෙනවා. අපායක් කියලා තිරිසන් ලෝකයක් කියලා ආදී තියෙනම් අධික පිළීමක්. ඒ පිළීම බොහෝම වැඩි. මනුස්ස ලෝකෙත් පිළිනවා. අර අපාය තරම් නැතුව අර පිළීම හුඟක් තියෙනවා. දෙවිලෝ දෙවියන් බබුන් අතරත් බැලුවොත් ඒත් පිළිනවා. පිළින්නේ නැති ලෝකයක් නැහැ. ඒ ස්වභාවය ඒකයි. මරණ බයනුත් පෙළෙනවා. ඒකත් එක තරහ පෙළීමක්. මෙන්න මෙහි පෙළෙන ස්වභාවය දකින්න ඕනේ. එහෙනම් දූ දරුවෝ නිසා පෙළෙනවා. තව කවුරු නිසාද? බෑනලා නිසා, ලීලිලා නිසා පෙළෙනවා. ඒ අය කවුරු නිසාද? අම්මා තාත්තා නිසා සමහර වෙලාවට පෙළෙනවා. සමහරලාට නෙමෙයි පෙලෙන්න සිද්ධ වෙන ක්‍රම හුඟක් තියෙනවා. අමනාප සිද්ධි නිසා විතරක් නෙමෙයි. අම්මට ලෙඩක් හැදුනොත් තාත්තට ලෙඩක් හැදුනොත් දුවට පුතාට පෙලෙන්න සිද්ධ වෙනවා. අනේ අම්මට විච්ච දෙයක් තාත්තට විච්ච දෙයක් කියලා. ආදරෙන් හිරියක් පෙලෙනවා. අම්මා බඩි කිනේ තාත්තා බඩි කිනේ කියලා ආදරෙන් හිරියක් පෙලෙනවා. තරහෙන් හිරියොත් එහෙම ඔව් මට අවඩක් කරනවා අසාධාරණයක් කරනවා මට බයිනවා මට හිඟි කරනවා කියලා එහෙමත් පෙළෙනවා. හොඳින් හිටියත් පෙළෙනවා නරකින් හිටියත් පෙළෙනවා. ක්‍රමයක් තියෙනවා. දුව ගැන පුතාගෙන ආසාවෙන් හිටියත් පෙළෙනවා. මොකක් නිසාද? මොකක්වා කරදරයක් වෙයි දන්නේ නැහැ. පුතාට ලෙඩක් හැදෙයි දන්නේ නැහැ. පුතාට ඇක්සිඩන්ට් එකක් වෙයි දන්නේ නැහැ. පුතාට හොරු ගහයි දන්නේ නැහැ. මොහොතක් ගානේ පෙළෙනවා. ආදරෙත්. Tamante හිඟි හිංසා කරනවා කිව්වොත් මේකයි මෙච්චර කල් හැදුවා දුක් විඳලා හැදුවා ඔක්කොම කළා මට ඉන්න දෙන්නේ නැහැ කරදර කරනවා අනේ වෙච්ච කාල කණිකමක් පෙලෙනවා එන හොඳින් හිටියා පෙලෙනවා නරකින් හිටියා පෙලෙනවා ලෝකේ හැරි දැනගත්තාම එකක් හිද්දේ නම මොකද්ද පෙලෙන ලෝකෙන් ඇයි මේ පෙලෙන ලෝකේ හටගන්නේ අන්න අනිච්ච හටගන්නේ මොකද්ද කියලා බලන ක්‍රමේ පෙලෙන එක තමයි මේ අනිච්ච ඕක හොඳයි කියලා ගන්න මොන ලැජ්ජ නැතිකමක්ද ඔච්චරක් දැන දැන කියලා Tamanට වැටෙන දවසක් එනවා. මේ පෙළෙඩ සිද්ධ වෙන්නේ මොනවා අල්ලගෙනද මොනවා නිසාද? කේස් ලෝම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු වකුවඩු මේ ආදි වශයෙන් ගත කෑලි 30කින් හටගත මේ කුණ නිසානේ මේ පෙළෙන්නේ. දුව කිව්වේ කවුද? පුතා කිව්වේ කවුද? අම්මා කිව්වේ කවුද? තාත්තා කිව්වේ කවුද? මම කිව්වේ කවුද? මේ හැම එකක්ම බලනකොට යම් කිසි රූපයක් මුල් කරගෙන කිව්වා නම් රූපේ හැදිලා තියෙන කුණු ගොඩේ මිසක් වෙන වැදගත් දෙයකින් නෙමෙයි. ඔය කුණු ගොඩටයි දැනෙන්නේ. ඔය ගොනු ගොඩත් එක සම්බන්ධයයි දැනෙන්නේ. සතරාම වලින් හැදිච්ච එකකින්වත් රිදී වලින් හැදිච්ච එකකට නෙමෙයි දැනෙන්නේ. මේ ශරීරයේ මේ මස්ලිය සහිත කුණු කයක් මුල් කරගෙනයි දැනීම පහළ වෙනව හැදිලා තියෙන්නේ. රූපකාය හැදිලා තියෙන්නේ ඌවෙන්. ඕවා මුල් කරගත්ත තැනකින් තමයි මේ ස්පර්ශ එන්නේ. ඒවා තමයි වේදනාව වශයෙන් දැනෙන්නේ. ඒ දැනෙනකොට තමයි පිළිෙන බව වැටහෙන්නේ. පිළිෙන එක දුකක්. ඒක දකින්න ඕන අය ක්‍රමයට. එහෙනම් මේ જાතික දැකලා පස්සේ නිවන් මාර්ග මොකද වටහාගන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව එක ඇත්තනේ. බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්ලා දුන්නා සුව සුවතෙනක් හොයන්න එපා ලෝකේ කියලා. එහෙනම් ඉතින් දුව කසාද බඳලා දීලා පුතාට කසාද බඳලා ගෙනත් දීලා ඔක්කොම කරලා සම්පූර්ණයි දැන් සුවයි කියන්නේ එහෙම හිතන්න එපා වැරදි. එහෙම එකක් නෑ ලෝකේ. ඕක දැක්ක දාට තව එහාට බුදුදහම දැක්කා වෙනවා. එතකොට මොකද කරන්නේ? මොනවා කරන්නද? කොහේ යන්නද? කොහේ ගියද ලෝකෙනි? කොහේ ගිහින් බේරෙන්නද? වෙන එකක් වෙච්චාවේ හෙන ගහනවා නම් හෙන ගහපුවා. ලෝකෙ ඇතුලේ ඉන්නේ වට නෙවෙන්නේ. ඒවැ උරුමේ ඒකනේ. ඔන්න ඔක දකින්න දවසක් එනවා. ඔය පෙළිනේ වට අත්තරින්න බැරි හිතක් තියනවා චන්ද්‍රාගයෙන් බැඳිලා. මෙන්න මේ නිසා තමයි පිළීම බලවත් වෙන්නේ. කොහොම අත්හරින්නද පොඩි එකා? මගේ බඩේ උපායන එකා කොහොම අත්හරින්නද කවුරුවා කිව්වට? මගේ පණ නැහුණත් ඒක අත්හරින්න මට බෑ. මොකද්ද මේ වුනේ? ලෝකෙට බැඳිලා තියෙන චන්දරාගයේ තියෙන බලවත්කම මිසක් වෙන මොකද්ද? ඔන්න ඔය වචනේ ලැජ්ජා වෙන්න ඕන එකක්. සතුටු වෙන්න සැනසෙන්න පුළුවන් එකක් නෙමෙයි. අනේ මං තාම කොච්චර මුලාවක තින්නේ කියලා දකින්න ඕනේ. මෙන්න මේක හරියට දැනගෙන ගියහම මම කිව්වෙත් මගේ කිව්වෙත් දූ දරුව පුත්තු කිව්වෙත් නෑදෑය හිතවත්තු කිව්වෙත් හතුරා මිතුරා කිව්වෙත් ලෝකේ කිව්වෙත් ලෝකේ වස්තු කිව්වෙත් පෙලෙන්න හේතු වෙන යා මිසක් වෙන්න සැනසුමක් නෑ සැනසුම හොයාගෙන ගිහිලා පෙලෙනවා දුකට වැටිලා පෙලෙනවා පෙලීමේ යුක්ත නිසා කියනවා ලෝකේ අනිච්චයි ඕකට ස්ථිර නෑ ස්ථිර නෑ කිය කී හිතියට හරියන්නේ නෑ දුක ඇති වෙන්නේ ඔන්න ඔය පෙරෙන නිසා. මේ දේශනා කළේ බුදු පියාණන් වහන්සේ. ඒ දහම හංගලා තියලා ස්ථිර නැතිසයි මේ අනිත්‍ය කියන්නේ කී කී හිටියට යථාර්ථය තේරෙන්නේ නැහැ. වැහිලා තියෙන තැන උතලයි කිව්වේ ඒකයි. නිසා තේරුම් අරගන්න ලෝක ඇතුලේ ඉන්න තාකල් පෙලෙන්නේ නැතුව ඉන්න දෙයක් නැහැ මොනවා කරන්නද? කොහෙ ගිහින් බේරෙන්නද? කවුරු හොයන්න යන්නද? පෙලෙන්නේ නැති තැන කොහෙද තියෙන ලෝකේ? ඔන්න ඕක නිතර සිහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වේදනාව එනකොට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඇයි මෙච්චර මේ හිතේ වේදනාවක් එන්නේ? දරුවට මොකක් වෙයිද? අනේ දරුවා වේදනාව විඳිනවා. ඒකිට හැමදාම අල්ලගෙන ගහලා යනවා අර මිනිස්සයා කාලකන්ණියා. අපි ඇලෙනවා ගැටෙනවා පැත්තක ඉඳලා. ඒ අපේ හැටි අපේ ආදරේ වැඩිකමල දරුවට අත තිබ්බොත් එහෙම අනේ නියපිටින් පාරක් ගැහුවද මං ওই දරුවා හදාගන්න උකට. දැන් ඉතින් අඬනවා. අනලා දුක් වෙලා අපි අහනවා මොකද කරන්නේ දිවයෝගේ දීගේ අත්හැරපන් දික්කාසා දෙවියන් අම්මට හොද කුණු හරිබයක් කියලා දුව බයිනවා බලනකොට රිදිලා තියෙන අම්මට මිස දුවට නෙමෙයි ඕක අත්හැරපන් ওই දීගේ ඉතින් අම්මා එනවා දීගේ අතරින් තැන් හොයන්න කට්ටාඩි හොයන්න hina වේදෙන්න විනා කරන්නේ අර මිනිස්සු ගහලි වෙලා වල්හොල ඊට පස්සේ වල්හොල අර ගෑණි ඉබගෙන ඉන්නවා. අම්ලතාවතල මේ පැත්තේ දින උන්ට වයින්නවා. අර මිනිහට වයින්නවා. එක එකාට වයින්නේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි දකින්නේ මේ ලෝකේ තුල හැටි. හොඳක් දැක කරන්නේ මේ මේ ලෝකේ මුලාවටපත් වෙච්ච ලෝකයා ඇලෙනවා ගැටෙනවා. මරා ගන්නවා එක වෙලාවට ඉම ගන්නවා තව වෙලාවක. එක වෙලාවට හරි ආදරේ එක වෙලාවට ගහ මරා ගන්නවා. දහමරා ගන්න වෙලාවට මේ පැත්තට කතා කරන එකට ආදරේ. එකිනෙකා හොඳයි. දෙන්න යාළුනහම උඹට අහවල් එක බැන්නා මේකෙ මෙහෙම බැන්නා අර එහෙම කිව්වා පද කිව්වා. ඔවුන්ගේ හැටි ඔහොම තමයි අපේ පවුල කඩ අකප්පල් කරලා ඔක්කොම දා කරන්නේ. අන්තිමට පැත්තල්ලප එක විනාශයි. මේ පෙළෙන හැටි ලෝකේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුලා වෙච්ච ලෝකේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති තැනක් හොයන්න බෑ විලාකට ඇලෙනවා විලාකට ගැටෙනවා. ඇලි ඇලි දුක් විඳිනවා ගැටි ගැටි දුක් විඳිනවා ලෝකෙ හැටි මෙහෙමයි කියලා නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම හිතනකොට අම්මා කියන්නේ වචනයක් විතරයි මොනවා ගන්නද? තාත්තා කිව්වේ ඒ ලෝක සම්මත වචනයක්. කරපු උදව්වට කෘතෝපකාරය සැලකෙන විතරයි තියෙන්නේ. තවත් ඇල්මක් තියන්න දෙයක් නැහැ. දුව කියන්නේ පුතා කියන්නේ ලෝක සම්මත වචනකින් හඳුන්වන එක. ওই ටිහට ඇලෙන්න දෙයක් නැහැ. හැබැයි යුතුයකම ඉෂ්ට කරන එක මම කරනවා. හැබැයි ජීවිතයේ අවසාන නිකන් විතරයි. මැරිලත් ඉඳලා යුතුයකම් ඉෂ්ට කරන්න දෙහිරිතක් නැහැ. මෙන්න මෙහෙම දකින්න දවසක් එනවා. ඒ දවස ආවට පස්සේ අර ගහ මරා ගන්න එක gedare නැති වෙන්නේ නැහැ ඒ පිරිස. නමුත් එතන ඉන්න පුද්ගලයා වෙන එකක් වෙච්චාවේ. මොනවා කරන්නද? ලෝකේ හැටිනේ. ලෝකේ කියන්නේ ඔහොම තමයි. හරි අමාරුවෙන් ඔඩු තුවාලයක ඔඩු කපලා කොස්සහ කරනවා වගේ වැඩක් ඕක. ඔතෙන්ට එන්න හරි අමාරුයි. විදර්ශනා කළා ඔතෙන්ට එනවා කියන එක බොහොම අමාරුවෙන් කරන්න ඕන එකක්. හැබැයි ආපු දාට හරි සැනසilla. Tamanට ගහලා ගියත් බැනලා ගියත් ගානකුත් නැහැ. Tamanට කවුරු හරි ඇදින් කොච්චර නින්දා පහද කළා ගියත් ඒත් ගානකුත් නැහැ. ලාභ අලාභ ආයස යස නින්දා ප්‍රශංසා දුක හැබ මේකින්වා කම්පානේ. මොකක් නිසාද? අනිච්ච හරියට දැක්කොත් අනිච්චයක තමයි මේ දුක්ගොල්ල තියෙන්නේ කියලා දකිනවා. අනිච්ච සංඥා අනිච්චේ දුක්ඛ සංඥා. ඒ අනිච්ච කියන එකේ තියෙන දුක් සංඥාව දකිනවා. දුක්ඛේ අනාත්ම සංඥා. ඒක අසාරයි කියලා ඒ තුලම දකිනවා. එන අනිච්ච දැක්කනම් අනිච්ච තුල දුකක් තියෙනවා අසාරත්වයක් තියෙනවා. දුක දැක්කනම් අනිච්චයි අසාරයි ඒකත් එතනමයි. ඔය ඔක්කොම එකේ තියෙන්නේ ලෝකේ. යම් තැනක අසාර නම් අනිත්‍යයි දුක්ඛයි එතන බැඳිලා. අනිත්‍ය දුක්ඛ නැත හරියට දැක්කනම් මේකද මෙච්චර කල් ආසා කළේ. මේකද පොරකකා දැඟලුවේ. මේකද මේ හදාගන්න හැදුවේ. මෙහෙම දකින්න පටන් ගන්නවා. මේකේ මිදෙනකන් හරියන්නේ නැහැ. එහෙනම් මොකක් නිසාද මේ ලෝකේ අනිත්‍ය එක හටගත්තේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම එක හටගත්ත ක්‍රමයක් තියෙනවා. මොකද්ද? රාගය නිසා හටගත්තා, ද්වේෂය නිසා හටගත්තා, මෝහය නිසා හටගත්තා. හටගත් එකේ විපාකයක් වශයෙන් පෙරවවී තිබිච්ච රාග, ද්වේෂ, මෝහයන්ගේ හේතු බලයක් වශයෙන් විපාකස්කන්ධය වශයෙන් මේ කය හටගත්තා. මේ හිත හට ගැනීම මුල් වුණා. ඇස කන දිව නාසය ශරීරය මන හට ගන්න මුල් වුණා ඒ ටික. ඒක අද තමයි මේ තියෙන්නේ විපාක කඳ. දැන් මල මොනවද කරන්න පුළුවන් මෙතන ඉඳලා? ඊළඟට හදන එකකින් අයින් වෙන්න පුළුවන්. මොකෙන්ද? රාග දේශ මොහ මුල් කරගෙන ඊළඟ හදන එකක් තියෙනවා. ඒක දැම්මම අත්හැරපුවාම අර දුකෙන් මහා ප්‍රමාණයක් එතන ගැලවිලා යනවා ඒක කලම. අර හැදිලා තිබිච්ච අසහනේ රාග දේශ මොහ නිසා මගේ කරගත්ත නිසා මම කරගත්ත නිසා හරයක් තියනවා කියලා මුලාවෙන් ගත්ත නිසා ওই ටික අත්හැරලා ගියාම විශාල නිදහසක් එනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? කයට පහරක් වැදුනොත් ඇතිවෙන්නා වූ දුක. ඒක ඉවරෙන්නේ කවද්ද? අරිහතුන් වහන්සේ පිරිනවම් පාපු දාට. අවසාන පිරිනිවනින්. එදාට ස්කන්ධ පරිනිර්වාණය වෙනවා ඔක්කොම ඉවරයි. ඉතින් මෙන්න මේ ක්‍රමේ තේරුම් අරගෙන කටයුතු කරනවා මිසක් ලෝකේ ඇතුලේ නම් සැනසුමක් හදන්න ලැහැත් වෙන්න එපා. ඒක තමයි අසුචි විද සුවඳ කරන්න ලැහැත් තියනා වගේ වැඩක්. ලෝකේ හොඳ එකක් හදන්න ලැහැත් වෙන එක. ලෝකේ හොඳ එකක් තියෙනවා නම් ඒක නිත්‍ය සුඛ අත් එකක් වෙන්න ඕනේ. බුදුරන් වහන්සේ නියපිටට පුංචි પાස්පෝර්ට්ලක් කරන් පෙන්නනවා. මෙන්න මෙච්චර තරම්වත් ලෝකේ නිත්‍ය සුඛ අත් දෙකක් අත් දෙකක් තියෙනවා නම් ඒකේ හිතියට කමක් නැහැ. හැබැයි මේ තරම් දෙයක්වත් මේ ලෝකයේ ඇතුලේ නිත්‍යයි සුඛයි අත්තයි කියන එකක් නැහැ. එහෙනම් ඉතින් හොයලා බැලුවට හම්බෙන්නේ නැහැ ඊට වඩා දෙයක්. කොච්චර හෙව්වත්. මෙන්න මෙහෙම දකින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට නිත්‍ය සුඛ අත්සෙනක් තියනවා නම් සැනසුම හොයාගෙන ගියාට කමක් නැහැ ලෝකේ ඉන්න කෙනෙක්. දුව ළඟ ඉන්න බෑ, පුතා ළඟ ඉන්න බෑ, ගෙදර ඉන්න බෑ, කරදරයි. යන්න ඕනේ. මානෙ වෙන්න හරි. සීල් මෑණියෙක් වෙන්න හරි යන්න ඕනේ. එහෙමනම් අදහස් ගත්තී. ඒකට නම් ගියේ. අනිච්ච දුක අනත්ය හොයාගෙනම ගියා මිසක් වෙන එකකට නම් ගිහිල්ලා නැහැ. යම් මගක් තුළ මේ ධර්මාභෝධය ලබා ගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ පස්වල්ලයක් පරිසරයක් තියෙනවා නම් ඒ ලැබිච්ච අවස්ථාවේ හැටියට ඒකත් පරිහරණය කරගන්නවා. එහෙම පරිහරණය කරගෙන ලෝකයට ඒ සේවයක් කරනවා. තමනුත් යථාභෝධය ලබාගෙන අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති තියක් ලෝකේ කියලා නැහැ. ඒකට මුලාසහගතව කරෙන්නා වූ අවිද්‍යාව තෘෂ්ණාව නිසා තියෙන චන්දරාගයෙන් තමයි යලි යලි බැඳෙන්නේ. ඒක යලි යලි පතන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් තමයි යලි යලි ගොඩනගෙන මුල පුරලා අනන්ත සංසාරයක පටගෙන ගමනක් හැදිලා තියෙන්නේ. අනන්ත දුක් විඳලා කෙලවරක් නැතුව තියෙන ඕකෙන් කියලා දැනගත්ත දාට කොහේ යන්නද? මොනවා කරන්නද? වෙන එකක් විචාර. අවසාන තීරණේ ඕක වෙනවා හැබැයි එකපාරේ ඉන්න බෑ තමයි දෙන්නේ. ඉවසිල්ලෙන් යුක්තව ඔය එන නිന്ദා අපහාස ඇනුම් බැනුම් ඔක්කොම ඉවසන්න ඕනේ. ඊට පස්සේ හැකියාවක් ලැබෙනවා. අනිත්‍ය දුක අනාත ගොඩවල් වල හැටි ඔහම තමයි. කොහේ ඇලෙන්නද? මොනවට ගැටෙන්නද? මම කිව්ව තැන තියෙන්නේ toy ටික මගේ කිව්ව තැන තියෙන්නේ toy ටික ලෝකේ හැමතැනම තියෙන හැම දෙයකම විද්‍යාවන් අරමුණු වෙන්නේ ওই ටික මිසක් ওই ටික අහක දිහා ලෝකයේ කියලා අරමුණු වෙන්නේ නැහැ කියලා දැක්ක දාට. ලෝකෙට තියෙන බැඳීම ඉවරයි. ලෝකෙට තියෙන කම්පාව නැති වෙනවා. හැබැයි ලෝකෙන් පැනලා ගියේ නැහැ මැරෙනකම්. ඒ ලෝකෙ තුල ඉන්නවා. ඉතින් යම් කිසි විදිහකින් Tamanට නිදහසක් තිබුණා නම් ඉහාත්ම සුඛ විහරණය කියලා එකක් තියෙනවා ඒ ඉන්නකම්. අවසාන මොහොතේ යන්තරමක් ඉන්න පුළුවන් නම් ඒ නිදහස් පැත්තට නැවෙනවා. බැයි නමනවා කරන්න උපේක්ෂාවෙන් යුතුව ඒක විඳිනවා. මෙන්න මේ தත්තරපත් වුණ දාට ආර්ය මාර්ගයේ වැඩෙනවා. නැතුව සුන්දර ලෝකයක් හොයාගෙන එතන ගිහින් ඉඳින ආර්ය මාර්ගය වලන්න හිතන්න එපා. එහෙම එකක් ලෝකේ නැහැ. හුඟ දිනේ රැවටිලා වහම මහාන වෙනවා. සැනසුමක් හොයාගෙන. යථාර්ථය දැකලා ගියා නම් එහෙම ඔයම එකක් වෙන්නේ නැහැ. ගිහින් බලන්න එතන එක හරියන්නේ නැහැ. බලාපොරොත්තු විතර නැහැ. බලාපොරොත්තු කලවීම නිසා ආයෙ නා මොකද බලාපොරොත්තු කල වුණා කියන්නේ අනිත්‍ය දුක නැත වටහා ගන්න නැතුව නිත්‍ය සුඛ අත්‍යතනක් හොයන්න ගිහිල්ලා එතන බලගුවාම එහෙම එකක් නැහැ කියවහම එතන කලකිරෙනවා ඒක අඥානකමක් නිසා ඉස්සෙල්ලාම දැනගන්න කොතන හිටියත් ගිහිව හිටියත් පැවිදිව හිටියත් කොතන හිටියත් මේ පෙළෙන දේවල් වල ස්වභාවය දකින්න ඕනේ ඕකේ පැනලා කියලා පිළින්න නැති දෙනක් හොයන්න ලෝකේ නැහැ කියලා දකින්න ඕනේ. අන්න එහෙම දැක්ගත්තට පස්සේ පිළින ලෝකේ තුල මොනවා කරන්නද? පිළින ලෝකේ හැටිනේ. මට ලෝකෙත් එක සම්බන්ධයක් නැහැ කියන අන්න ඉදාර තමයි. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන ගහට ගන්න. මේ ලෝකේ අවිරතියෙන් අල්ලන්න දෙයක් නැහැ. අන්න ඉතින් ගියාට පස්සේ අත්තරීමේ මාර්ගයේ පෑදීලා ප්‍රඥා පහලලා මනස නිදහස් වෙනවා. මනස නිදහස් වුණාට නිදහස් මනසක් නැහැ කියලා දන්නවා. මනසත් ලෝකෙට අයිති. ලෝකෙට අයිති සමදේකම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත වටහා ගත්තාම බැඳිච්ච කිසි තැනක් නැහැ. ඒතර එයා දන්නවා නිවන කිව්වේ අන්න එතන. කොතනකවත් බැඳිලා නැහැ. බැඳීම අහකුද මානසිකත්වයේ යම් ස්වභාවයක විපාක ස්කන්ධය වශයෙන්පත් වෙලා තියෙනවද? දැනෙන ස්වභාවයක් තියෙනවද? ඒ දැනෙන ස්වභාවය ඉක්මෝලා ඇලෙන්නේ ගැටෙන්නේ ඉස්සතරපත් වෙනවා. අවසාන චිත්තයේ සුද්ධ වෙච්ච චිත්තයේ ඇලෙන්නේ නැති අරිහත් ඵල චිත්තේ. හැබැයි අරිහත් ඵල චිත්තේ නිවන නෙමෙයි. ඒ සුද්ධ වුණාට පස්සේ සුද්ධ ප්‍රඥාවට අන්තිමට ගිහින් නවතින්න දෙයක් නැහැ. මැරෙනකන් ඉතුරු වෙන ටික. ඔන්න ඔතෙන්දි තමයි දකින්නේ ඒකත් අයින් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා මොහොතක් ගන්න නිෂ්පාදනය කරන නිෂ්පාදනයක් තියෙනවා මේ හිත කියලා. අන්න එක දැනගෙන ලවානුපූල සමාපත්තියට ගිය කෙනෙකුට එතනින් ඒකත් ඉක්ම යවන්න පුළුවන්. తాවකාලිකව. ඔකට කියනවා ඉහාත්මේ විදිහට නිවන් සුව. ඉතින් හරි ගැඹුරු පැත්තක් ඒ යන්නේ. ඉතින් නමුත් ක්‍රමක්‍රමයෙන් හුරු කරගන්න ඕනේ. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමේ. අනිත්‍ය දුක්ඛ නැත නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකයට මෙච්චරයි. හැබැයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියව වචන තුනේ අර්ථයේ තේරුම වරන් පුරුදු කරගන්න ඕනේ. එතකොට නිවන් අවබෝධය ළඟ වෙනවා කොහේ හිටියත්. ඒකයි තේරුම් ගන්න ඕනේ.